හොඳයි එහෙනම් සාදාන හොඳින් අහන්න. මේ මෑණියන් විමසූ පරිදි බුදුගුණ ගැන අද තරමට සරල දේශනාව පිළිපැදීමට බලාපොරොත්තු වන්නේ. ඒ දේශනාවට අනුව බුදුගුණ භාවනාව කරන්නට උත්සාහ දක්වපු වෙනවා. බුදුචානන් වහන්සේ කෙරෙහි ධම්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි පවත්නා වූ ශ්‍රද්ධාව නිවන් ලැබීමට සිදිය යුතු බීජයක්. ශ්‍රද්ධාව බීජං තපෝ ක්‍රියාදී වශයෙන් දක්වලා තිබෙනවා. ශ්‍රද්ධාව තමයි බීජය. දසක් ගැටීමේ දසක් ගැදීමට බීජයක් අවශ්‍ය වෙන්නේ. නිර්වාණය අවබෝධ කර ගැනීමට ශ්‍රද්ධාව අවශ්‍යම. ශ්‍රද්ධාව නැත්නම් ඇත්ත වශයෙන්ම ඒ නිමන් යාමට අවශ්‍ය ගුණධර්ම කෙනෙක් දිනු කරගන්න නැහැ. සද්ධාය තරති යෝගන් ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්වූ තැන් තැන් පතන් සුතරති යෝගං කෙසේනම් ඕගයන් තරණය කළ යුතුද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් උන්වහන්සේ දැක්වේ සද්ධාය තරති යෝගං ඕගයන් තරණය කරන්නේ සද්ධාව මගින් කාමෝග භවෝග දික්ඛයෝග අවිජ්ජාෝග ආදී යෝග ධර්මයන් ඕග කියන්නේ මහා ෂඩපාරස කියන වචනයක් ඒ යෝග ධර්මයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නේ ශ්‍රද්ධාව තුළින් මේ ශ්‍රද්ධාව කෙනෙකුගේ සිත තුළ අවෙක්සක් ප්‍රසාදයෙන් සමන්නාගත තත්ත්වයට සම්පත් වන්නේ යටත් ප්‍රේෂයෙන් සෝවාන් වුණාට පසුයි. සෝවන් කෙනෙකුගේ සිත තුළ බුද්ධේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ හොති ධම්මේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ හොති සංඝේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ හොති කියලා කරුණු තුනක් තියෙනවා ඊට අමතරව අධිකන්තේ ශීලයේ සමන්නාගතෝ හොති සෝවන් වෙච්ච කෙනෙකුගේ සිත තුළ නම් ත්‍රිවිධරත්නත්‍රයේ පවතිනේ පවත්නව ශ්‍රද්ධාව නොසැලෙන ශ්‍රද්ධාව බවට පත් වෙනවා අනිත් අයගේ ශ්‍රද්ධාව දැන් නොසැලෙන තත්ත්වයෙන් කෙනෙක් ගියත් පසුව මේ ජීවිතයේදී හෝ නැත්නම් අනිත් පෙර භවයකදී අනාගත භවයකදී නැත්තටම නැති යන්නටත් පුළුවන් ඒක නිසා ශ්‍රද්ධාව අපගේ සිත තුළ දියුණු කරගත යුතුයි. ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා සද්දින්ද්‍රිය කියලා. ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් දක්වනවා ශ්‍රද්ධා බල කියලා. උන්වහන්සේ මේ සම්මුතියේ සූත්‍ර රාශියක දක්වලා තිබෙනවා මෙන්න මෙහෙම අදහසක්. මේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ මහණෙනි යම් කිසි කෙනෙක් 100%ක්ම දිනු කරා නම් ඔහු රහත් භාවයේ ලබපු කෙනෙක් වෙනවා. ඊට අඩුවෙන් දිනු කරපු කෙනෙක් වෙනවා නම් ඔහු අනාගාමී, ඊටත් අඩුවෙන් දිනු කළා නම් ඔහු සකදාගාමී, ඊටත් අඩුවෙන් දිනු කළා නම් එවැනි කෙනෙක් සෝවාන් වූ කෙනෙක් කියලා. ඊටත් අදෙන් දිනු කර කෙනෙක් නම් ධම්මානුසාරයේ පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව අධික ධම්මේදීලා නිවම්මඟ ගමන් කරන කල්යාණ කල්යාණ පුත්තජෙනි. මේ වගේ ඊටත් අඩු නම් සද්ධානුසාරයේ පුද්ගලයෙක් බවට පත් වෙනවා. සද්ධානුසාරය කියන්නේ ප්‍රඥාව විතරම නැති ශ්‍රද්ධාව පාදක කරගෙන නිවන් යාමට උත්සාහ කරන ගනු ලබන තැනැත්තේ. මේ ඉන්ද්‍රිය ධර්ම පහ ඒකත් වඩා අඩුව දිනවලා තේනවා නම් එවැනි කෙනෙක් අන්ධ බහල පුත්තක් ජන තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ඊටාත්ම අඩු ශ්‍රද්ධාව, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මයන්ගෙන් යුතු පැද්ගලයා නිවන් යාමට අවශ්‍ය කටයුතු කරන්නේත් නෑ සංසාර විමුක්තිය ලබන්න කියන්නේත් නෑ ඔය සංසාරයෙන්ම ගමන් කරමින් ලෞකික දේවල් වලම නිමක්න වෙලා සිටිනවා එවැනි අයට කියන්නේ අන්ධ බාල පුදුජන කියන වචනයි අන්ධ වූ බාල වූ පුත්තජන භූමියේ සිටින අය කියන එකයි ඒ අදහස ඒවා බුදුහාමුදුරන්ගේ වචන. ඒක නිසා මේ ශ්‍රද්ධාව තව තවත් දියුණු කරගත යුතුයි කියන කාරණාව කවර මාර්ගඵලයක හිටපු කෙනෙකුට වුණත් ඒක ශ්‍රද්ධාව දියුණු කරගත යුතු ගැනීම අවශ්‍යයි කියන කාරණාව තේරුම් ගත යුතුයි. මොකද මේ මෑණියන්ට ශ්‍රද්ධාව නැසෙන ශ්‍රද්ධාව බවට පත් වෙලා තිබෙන බව ඇත්ත. නමුත් ඒක තව තවත් දියුණු කර ගැනීමෙන් තමයි අපිට ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දකින දියුණු කරන්නට පුළුවන් වන්නේ ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් දියුණු කරගත යුතු වන්නේ. මේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් දියුණු කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු ධර්ම කළ යුතු එකක්. අශ්‍රද්ධාය අම්පියට්ඨේන ශ්‍රද්ධා බලං ආදී වශයෙන් දක්වලා තිනවා ශ්‍රද්ධාව නැති වී යන කරුණක් ආවට පස්සෙ නොසැලෙනසේ ශ්‍රද්ධාව පීඩනවා නම් එතකොට තමයි ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ඒ ආකාරයෙන් ශ්‍රද්ධාව ඇති කරගත යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ අනුස්සති භාවනාව විස්තර කරන විට අංගුත්තර නිකායේ දක්වලා තියෙනවා බුද්ධානුස්සතිය. අංගුත්තර නිකායේ චක්කනිපාතයේ තිබෙනවා. එතකොට බුද්ධානුස්සති භාවනාව වඩන තිතනත්තා විසින් ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන අවබෝධයක් කලින් ලබාගෙන තිබීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් අද කාලේ බුදුගුණ භාවනා කරනවායි කියලා බොහෝ තැන්වල කරන්නේ බොහෝ අය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන පාඩේ පිටිසවාදී පාඩය සත්‍යානා කරන එක අරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචන් සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ ආදී වශයෙන් ඒ ಗುಣ නමේ අබසිත මුලට කියනවා සමහර අය මුල මුලසිත අගටක් කියනවා අගසිත මුලටත් මුලසිත අගටත් කියන මේකත් එක්තරා ආකාරයක බුදුගුණ භාවනාවක් තමයි. නමුත් ඒකෙන් තරමද්දොරට සිත එකඟ කර ගැනීමට උපකාර වෙනවා විනා එයින් එහාට යමක් එවැනි කෙනෙකුට ලබන්නට බෑ. ඔය විසුද්ධි මාර්ගය වැනි පොත්පත්වල දක්වා තිබෙනවා බුදුගුණ භාවනාව වැඩිමින් උපචාර සමාධි මට්ටම පමණයි ලබන්නට පුළුවන් වන්නේ. ධ්‍යානයක්වත් ලබන්නට බැහැ කියලා එය බැහැ කියන කරුණ. නමුත් මේකේ කිසිම ප්‍රායෝගික සත්‍යතාවයක් නැහැ. ඒ බුදුගුණ අගින්දලා මුලට මුල මුලින්දලා අගට සත්‍යඥානා කිරීමෙන් උපචාර සමාධියක් පවා ලබා ගැනීම එතරම්ම පහසු නොවේ. නමුත් ඒ ಗುಣ ඒ ආකාරයෙන් ශීපත් කිරීමත් හොඳයි මොනවත් නොකර සිටිනවට වඩා ඒකත් ඒකවත් කරනවා නම් ඒකත් හොඳයි. තවත් කෙනෙක් බුදුගුණ භාවනා වඩන විට ඒ ගුණ නමේ සිහිපත් කරන කරන අතරම එක එක ගුණයක් තවත් විස්තර වශයෙන් ටික ටික බලන්න. දැන් අරහන් ගුණය කියවොත් එහෙම ශීලෝම ක්ලේශයන් කෙරෙන් දුරු බැවින් අරහත්ය සංසාර චක්‍රයේ අවිද්‍යාව ආදී අරයන් නැසූ නිසා රහත්‍ය රහසින්වත් පවක් නොකරන නිසා රහත්‍ය සීලෝම ආමිෂ ප්‍රතිපatti පූජාවන් පිළිගැනීමට සුදුසු බැවින් අරහත්‍ය කෙලෙස් සතරන් නැසූ බැවින් අරහත් ආදී වශයෙන් එක එක ගුණයකට අදාළ ගුණස්කන්ධ කෙටියෙන් සම්මස්සණය කරනවා නුවණින් විමසීම සහ දකිනවා අර කලින් බුදුගුණ නමේ අබසිත මුලට හෝ මුල සිත අබට නැත්නම් ඒ අධේ දෙආකාරයෙන්ම සංජානා කරන සිහිපත් කරන චිතන තනත්තාට වඩා උසස් කෙනෙක් බුදුගලි බුදුදානන් වහන්සේගේ ගුණ ඒ ආකාරයෙන් තරමද්දුවට විස්තර වශයෙන් බලන බලන්න තැනැත්තා. එතකොට ඒ ගුණ නමේ Taman තේරුම් ගන්නට ඕනේ ඒ ආකාරයෙන් කෙටියෙන්වත්. සම්මා සම්බුද්ධ කියන්නේ දුක්ඛ සත්‍ය පරෝපදේශ රහිතව තමා විසින්ම අවබෝධ කළ නිසා දුක්ඛ සමුදය සත්‍ය ඒ වගේම නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය අවබෝධ කළ නිසා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන මෙහෙම ධාතාවක් අභිඤ්ඤේ අභිඤ්ඤා සම්භවේ සම්බ්බති භාවිතම් පහතබ්බම් පහේනම් මේ සස්මා බුද්ධෝස්මේ බ්‍රාහ්මණ අභිඤ්ඤේ අභිඤ්ඤා සම් විශිෂ්ඨ ඥානයෙන් ගතේතු යම්සා ධර්ම තියෙනවා නම් ඒ සියලුම ධර්ම මා විසින්ම අවබෝධ කළා විඤ්ඤේයේ අභිඤ්ඤා සම්භාවේ සම්පංච භාවිතම් භාවිතා කලේක යම්සා ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම මම මනෙමින් භාවිතා කළා. පාතබ්බම් පහේනම් මේ ප්‍රහාණය කලේක යම්සා ධර්ම තියෙනවා නම් ඒ සියලුම ධර්මයන් ප්‍රහාණය කළා. භාවිතා කළේට ධම්ම තේනාන යන්තාක් ලෝකේ ශීලෝම භාවිතා කළේට ධම්ම භාවිතා කළා ඒ වගේම සාක්ෂාත් කළේට යන්තා ධම්ම තේනාන ඒ සියල්ලම මම සාක්ෂාත් කළා සස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ ඒක නිසායි මට බුද්ධ කියන වචනේ පාවිච්චි කියන්නේ මේ ආකාරයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව නොඑක ආකාරයෙන් ටිකක් විස්තර වශයෙන් තේරුම් ගන්නට බලන්නට ඕනේ මේ එක එක පදයක් විස්තර කරනවා නම් ඇත්ත වශයෙන්ම පැය 10ක් 15ක දේශනාවක් කළත් විස්තර කරලා නිම කරන්නට බෑ. විද්‍යාචරණ සම්පන්න පසලොස් විද්‍යාචරණ ධර්මයන් තියෙනවා. චරණ ධර්ම 15ක් තියෙනවා. විද්‍යාවන් 8ක් තියෙනවා. අෂ්ට විද්‍යා පසලොස් චරණ මේ එකිනෙකක් අරගෙන නැවත නැවත ශ්‍රීපත් කරනවා. ඒ ආකාරයෙන් බුදුගුණ බුදුරජාණන් වහන්සේගේ ගුණ නමය සිහිපත් කිරීමත් එක්තරා ආකාරයක බුදුගුණ භාවනාවක් තමයි මේවා මේ කරුණු පොත්පත්වල නිරන්තරයෙන් දක්නට ලැබෙන කියවන්නට ලැබෙන අපිට නිතර බුදුගුණ ගැන ධම්පිසි ධම්මදේශනාවක් අහනවා නම් ඒ දේශනාව තුළින් අහන්නට ලැබෙන කරුණු අමුතු දේවල් නෙවෙයි ඒක නිසා ඒ කරුණු ගැන මම දෙගෙන් දිගට කියන්නට යන්නේ තවත් කෙනෙකුට මේ බුදුබණ භාවනාව එතනින් කරලා නතර වෙන්නේ නැතුව ඔයින් මෙහාට කරන්නට පුළුවන් ශක්තිය තිබෙනවා නම් ප්‍රඥාව තිබෙනවා නම් ඒ අය විසින් ඒ බුදුරජාණන් වහන්සේගේ එක එක ගුණයක තියෙන විස්තර තව තවත් පළල් වශයෙන් බලනවා. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු අරහන් ගුණය ගත්තයි කියලා. ඒ අරහන් ගුණයේ තියෙන අවිද්‍යාදී අරයන් නැසෝ නිසා අරහත් නම් වංශේක කියලා. අවිද්‍යා ආදී අරයන් කියපුවහම ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් එතනින් නතර වෙන්නේ උන්වහන්සේ අවිද්‍යාව නැතුවය සංස්කාර නැසවය විඥානයේ ප්‍රතිසන්ද විඥානයේ නැසවය නාම රූප නැතුවය සලආයතන නැසවය පස්ස වේදනා තණ්හා උපාදාන ආදී නැසවය කර්ම භව නැතුවය ඒක නිසා ජාතිය නැසවය ජාතිය නිසා අනාගත ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපාදා සාදී සියලුම ක්ලේශ ධර්මයන් සම්පූර්ණ සම්පූර්ණයෙන්ම ශ්‍රේ කළාය කියලා විස්තර වශයෙන් ළගෙන. සියලුම කෙලෙස් කෙලින් දුරු බැවින් රහත් රහත් නම් වෙනසේක කියන කියලා කියන පාඩේ තවත් විස්තර වශයෙන් දකින්නට පුළුවන් උන්වහන්සේ ලෝභයේ මෙලෙස දැන් සෝය දීශේ නසෝය මෝහේ නසෝය මානේ නසෝය දික්කේ නසෝය ආදී වශයෙන් ගොඩාක් කෙලෙස් තියෙන 1500කටත් අධික ක්ලේශ ධර්ම ඒ ක්ලේශ ධර්මයන් ඇසු ආකාරයේ සිහිපත් කරන්නට පුළුවන් නැත්නම් උන්වහන්සේ සාසින්වත් පවක් නොකර නිසා අරහත් නම් වනසේක කියනකොට උන්වහන්සේගේ කාය කර්ම පිරිසිදු භාවයේ වචී කර්ම පිරිසිදු වන ආකාරය මනෝ කර්ම පිරිසිදු වන ආකාරය තේන අවබෝධ කරගන්නට ඕන. පරිශුද්ධ කාසමාචාරෝ භික්ඛවේ තථාගතෝ නත්ථේ තථාගතස්ස කාර්යත්තරිතං යම් තථාගතෝ රක්ඛේය මාමේ ඉදම් කරෝ අඤ්ඤාශීතිය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා පිරිසිදු කා සමාචාර වලින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමන්නාගතයි භික්ෂුන් භික්ෂුන් නමසලයි කිය ප්‍රකාශ කරන්නේ නත්ථේ තථාගතස්ස කාදොච්චත්තං කිසිම කාදොච්චත්ත භාග්‍යවතුන් වහන්සේද නැහැ මේ මේ කාය මම මේ කරන කායක ක්‍රියාව කිසිවෙක් නොදකීවා කියන්නට කිසිවෙක් දැන් මේ ගැන දැනගන්න කිසිවෙකුට මේ ගැන දැනගන්නට නොදේවා කියලා හිතන්නට පුළුවන් කිසිම කායකම්ම සම්මා සම්බුදු කෙනෙකුට නැහැ. දැන් මේ ලෝකයේ සිටිනවා දෙවිවරු බ්‍රහ්මයෝ මහරයෝ අනුන්ගේ සිත් දකින්නට පුළුවන් අය විවිධ අභිඥාලාභී කය සිටිනවා. මෙවැනි අයට අපි කවර දෙයක් සිතුවත් දකින්නට පුළුවන් කියවත් දකින්නට පුළුවන් ගයිබත් කරත් දකින්නට පුළුවන් නමුත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පුරාම අවුරුදු 45 කාලයේ පරිපාල පරිච්ඡේදයේ පුරාම කිසිම කාය දුස්චරිතයක් සිදුවෙලා නැහැ ධර්ම බුද්ධ ප්‍රජානන් වහන්සේ පරිශ්‍රණය කරෙන්නට ඒක බ්‍රාහ්මණයේ බුදුරජාණන් වහන්සේ පසුපසම ගමන් කළා මාස 3ක් තිස්සේ. බුද්ධ පරිශ්‍රක බ්‍රාහ්මණයා කියන නමයි පොත්පත් රෝහ සඳහා ඔහු වෙනින් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ පරිශ්‍රණා කරන්නට උන්වහන්සේ සමගම පින්ඩපාත යන විට ආරාධනා යනවා. බුදුරජාණන් වහන්සේ ඔහුටත් කැම ටිකක් දෙන්නටේ කියලා කියනවා. මාස 3ක් තිස්සේ එක දිගට එක දවසක් නැතුව උන්වහන්සේ නිින්දට යන තෙක් මේ යනවා පසුපසින් වැසිකිළියට යන තෙක් මේ යනවා පසුපසින් එහෙම ගිහිල්ලා උන්වහන්සේ බ්‍රාහ්මණයන් ප්‍රකාශ කරන උන්වහන්සේගේ කිසිම වරදක් දකින්නට මේ මාස 3 තුළ අබමල් රේණුවක වරදක්වත් දකින්නට මට ලැබුණේ උන්වහන්සේ ගමනක් යන විට පළමුවෙන් හැම විටම දකුණු පාදයේමයි ඉදිරියට තබන්නේ ඒ ආකාරයෙන් ඒක කියන්නේ තා සුදු ක්‍රියාවක පවා මොහු පරිවේශණය කළා. එතකොට පරිශුද්ධ කාය සමාචාරෝ භික්ඛවේ තථාගතෝ පිරිසිදු කාය සමාචාරයන්ගෙන් තථාගත බණ්ණා සම්බුදුරජාණන් වහන්සේ සමන්නාගතයි. පරිශුද්ධ වචී සමාචාරෝ සම්භික්ඛවේ තථාගතෝ පිරිසිදු වචන පාවිච්චි කරන්නේ. ඔන්න අනිත් අයට අනේ මම මේ වචනයක් කිව්වා මේ වචනේ කිසි කෙනෙක් දකින්න නැතුව අහන්න නැතුව ඒගොල්ලන්ට දැනගන්න ලැබෙන්නේ නැතුව තියෙනවා නම් හොඳයි කියලා කියන්නට තරම් කිසිම වචනයක් උන්වහන්සේගේ මුවින් කවදාවත් පිටුන්නේ නැහැ. මොකද හේතුව උන්වහන්සේගේ සියලුම කායකම්ම සබ්බං කායකම්ම ඥාන පුබ්බංගම ඥානානු පරිවර්තන සබ්බං වචීකම්ම ඥාන පුබ්බංගම ඥානානු පරිවර්තන සබ්බං මනෝකම්ම ඥාන පුබ්බංගම ඥානානු පරිවර්තන සියලුම කාය කම්ම ඥානයේ පෙරට කරගෙන ඥානය හා සම්බන්ධවම ඒ සංප්‍රයුක්තමයි උන්වහන්සේ විසින් සිදු කළේ මේ ලෝකෙ කිසිම කෙනෙකුට ඔබ කරන්නට බෑ වෙනස් සම්මා සම්බුදු කෙනෙකුට හැර ඒ වගේම සියලුම වචන පිට කරන විට ඒ සෑම එකක්ම ඥාන පුබ්බංගම ඥානානුපරිවත්තං ඥානේ පෙරට කරගෙනමයි සෑම වචනයක්ම පිටවන්නේ ඥානයට අනුකූලවමයි ඒ වචන පිටවන්නේ සබ්බම් මනෝ කම්මඥාන පොබ්බංගම ඥානාන පරිවර්තන සියලුම මනෝ කර්ම ඥානේ ප්‍රකටකටමයි සිදු යන්නේ. උන්වහන්සේ නුනුවණින් යුතුව ඥානෙ එදෙන්නේ නැතුව කිසිපු කිසිපු කිසිම සිතෙල්ලක් නැහැ. මුළු බුද්ධ ජීවිත කාලය පුරාම එකම සිතෙල්ලක්වත් එහෙම සිතන්නේ නැතුව හිටියා කිව්වොත් උන්වහන්සේගේ ජීවිත පරිචරිතාපදානය ගැන අපට ඇතිවන ශ්‍රද්ධාව කියන්නට තරම් බැහැ. ඒතරන් උන්වහන්සේගේ පිරිසිදු කා සමාචාර වචී සමාචාර චිත්ත සමාචාර උන්වහන්සේගේ සිත තුළ මෙවැනි බැරදි සිතෙල්ලක් මට ඇති වුණා මේ සිතෙල් ඇතිවෙච්ච බව මේ ලෝකේ කිසි කෙනෙක් දකින්නට එපා දැනගන්නට එපා කියලා හිතන්නට හැකිවන කිසිම මනෝ මනෝ සංකල්පනාවක් උන්වහන්සේගේ සිත තුළ කවදාවත් පහළ වුණේ දෙවියෝ ඉන්නා බ්‍රහ්මයෝ ඉන්නා මාර්යෝ ඉන්නා උන්වහන්සේගේ සිත දකින්නවා ඇවිල්ලා උන්වහන්සේ සමග සිත දැකලා කතා කරනවා නමුත් කිසිම කිසිම මනසින් එකම වැරදි මනසක් ඇති කරගත්තේ නෑ මේක මහා පුදුම ආශ්චර්ය අද්භූත ගුණයක් උන්වහන්සේගේ වචන වචී සමාචාර ඒකාන්තයෙන්ම පිරිසුදුයේ පිරිසුදු වචන නාන පුබ්බංගම ඥානයේ පෙරටුකටම තියෙන නිසා ඇත්ත වුණත් නුසුදුසු අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ නැහැ බොරුවක් කිසිදාක ප්‍රකාශ කරන්නේ නැහැ. ඇත්ත වුණත් කාටවත් ප්‍රයෝජනයක් නැත්නම් ප්‍රකාශ කරන්නේ නැතුව වගේම ඒ ඇත්ත ප්‍රකාශ කිරීමට නුසුදුසු අවස්ථාවක් නම් ඒක ප්‍රකාශ කරන්නේත් නැහැ. උන්වහන්සේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී තථාගතෝ කියන දේ අනුවම කරන කරන දේ අනුවම කරන කියන චරිතයක් ඇති උත්තමයන් වහන්සේ නමක්. මිනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ රහසිනිදු පවක් නොකළ නිසා අරහත් කියන පදය ගැන විස්තර වශයෙන් සිහිපත් කරනවා නම් මුළු ජීවිත කාලයක් පුරා උන්වහන්සේගේ කාය සමාධාර දකින්නට ඕනේ වාචී සමාධාර දකින්නට ඕනේ චිත්ත සමාධාර දකින්නට ඕනේ කිසියම් මේ කාය වාචී චිත්ත සංඛාර ධර්මයන් ඥානයේ පෙරට පෙර උන්වහන්සේ පැවැත්වාද ඥානයේ පූර්වංගම වුණාද ඥානයේ සහ සංප්‍රයුක්ත වෙලා ඒකට අනුයුක්ත වෙලා ඒකම කායික වාචික මානසික ක්‍රියා සිදු කළාද මේක කොයි තරම්නම් ආශ්චර්ය වූ අද්භූත වූ ක්‍රියාවක්ද කියලා අපට අවබෝධ වන්නට ඕන. ඒ අවබෝධය තුළින් තමයි අපි බුදුරජාණන් වහන්සේ දකින්නේ. එතකොට ඒ ආකාරයෙන් මේ සම්මා සම්බුද්ධ ගුණ ගැන අපි හිතන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය පරෝපදේශ සහිතව අවබෝධ කරන නිසා සම්මා සම්බුද්ධයි කියලා කියන එක කොටසක් ගැන තවදුරටත් විස්තර වශයෙන් බලන යෝගාවචරයේ භාවනා කරන තැනැත්තෙක් උන්වහන්සේ ජාති දුක කොයිනම් කොයි කොයි ආකාරයෙන් අවබෝධ කළාද? උන්වහන්සේගේ ජාති දුක දකින විට උන්වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය තුළින් කොච්චරනම් ඈතට ඒ කියන්නේ උන්වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානි කෙලවරක් සීමාවක් නැහැ. ඒ කියන්නේ වෙන ඇතනම් අසංඛේ ගණන් සීමා වෙනවා. සම්මා ස්පර්ශයේ බුදු කෙනෙකුට අසංඛේ දෙකයි පමණයි බලන්නට පුළුවන්. ඒෙන් එහාට පෙරාම බලන්නට බෑ. එහෙමයි පොත්වල දැක්වෙන්නේ. ඒ වගේම ශරීරවත් මගලන් රහතන් වහන්සේලාට කල්ප අසංඛේයක් පුළුවන්. මසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලාට <clears throat> කල්ප ලක්ෂයක් පුළුවන්. ඒ විදිහින් අඩු අඩු ප්‍රමාණයන් තමයි මේ පහළ සිටින අයට ලබන්නට පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒ අතීතයේ දකින්න එකේ කිසිම සීමාවක් නැහැ. අනාගතයේ දකින්න එකේ කිසිම සීමාවක් නැහැ. එසේ අතීතයේ සීමාවක් නැතිව දකින විට අතීතයේ කුයිනම් කුයිනම් වාර ගණනක් කොපමණ කොපමණ නම් විස්ථානවල කොයි කොයි ආකාරයෙන් මං ජාති දුක්ඛ දුක බින්දද කියලා පියවියට දකින්නාශේ ඒ මා ප්‍රඥා චක්ෂේත දකින්නට පුළුවන් එක සැරේ දකිනකොටම උන්වහන්සේට කල්ප ගණන් ඈත දක්ෂණය වෙනවා එක් අවස්ථාවකදී බාහ්මනේ ආජීවකයෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ මේ ආජීව වෘත්තේ නාමයෙන් විදිහට පූර්ණණය කරන මේ පූර්ණණය කිරීම තුළින් පෙරත් මේ විදිහට පූර්ණණය කරපු ආශිතිය ඒ අයට කවදා හෝ දවසක සුභතියකවත් උපදින්නට පුළුවන් වුණාද කියලා ඒ ප්‍රශ්නය ඇහුවා. උන්වහන්සේට හුස්ම රැල්ලක් ගැනීමට ප්‍රථමයෙන් කල්ප 90ක් පුරා සිටපු කල්ප 90ක් කියපහම කුලීතනන්නම් අතිදීර්ඝ කාලයක්ද කියලා මේ ඇයට ශීපත් වන්නට ඕන ඒ තරම් කාල පරිච්ඡේදයක් පුරා සිටපු සියලු මහජීවිතයන් දෙස එක ක්ෂණයකදී බලලා කල්ප 90කට ප්‍රථමයෙන් නම් ඔබ ඒ අනුගමනය කරපු ආජීව මේ ඒ වෘත්තයේ අනුගමනය පිළිපැදීම තුළින් එක එක්කෙනෙක් පමණක් සුගතිගාමී හැමුණ ඔහුත් ඒ සුගතිගාමී උනේ කර්මඵල ගැන ඇදහිීම තිබුණ නිසා කියලා ප්‍රකාශ කළා. කොයිතරම් ධවන සංඥාවකින් බීගෙන් දිවෙන ප්‍රඥාවකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමන්නාගතද කියන කරුණ මේ කියන කියපු එකම කරුණෙන් පහුවත් කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕන. එවැනි ධවන ප්‍රඥාවකින් සමන්නාගතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතීතංසේ බුද්දස්ස භගවතෝ අපටි අතඥානං අනාගතංසේ බුද්දස්ස භගවතෝ අපටි අතඥානං ඥානං පච්චුප්පන්නසේ බුද්දස්ස භගවතු අපටිහත ඥානං අතීතේ යන්තාගතද තියෙනවා නම් ඒක කිසිම පැකිලීමක් නැතුව දකින්නට පුළුවන් අතීතේ සීමාවක් අපට දක්වන්නට බෑ කොච්චර කොච්චර ඈතට ඈතට ඈතට ගියත් තව තවත් ඈතට තියෙනවා අතීතයේ අතීතේ යන්තාක් ඈතට දිශනවා නම් ඒ තාක් ඈතට උන්වහන්සේගේ ප්‍රඥා සක්ෂසය දිශනවා පෙනියනවා අනාගතයේ කොයිතරම් ඈතට තියනවද අනාගතයේ උන්වහන්සේට සීමාවක් නෑ මේ දැන් තියෙන දෙයක්ෂේ පේනවා දැන් උදාහරණ වශයෙන් අපි හිතමු අපේ බෝධිසත්වය සමේත තාපසෝ දීපංකර පාදමූලයේදී නියත විවරණ ගන්නවා නියත විවරණ ගන්න අවස්ථාවේදී උන්වහන්සේ බලනවා දීපංකර බුදුරජාණන් වහන්සේ මේ සාරාංශක කල්ප ලක්ෂයකට පසුව මොහු ගෝතම නමින් බුදු වෙනවා මොහුගේ පියාගේ නම සුද්ධෝදන මවගේ මහා මායා රාජරයේ බුදු වෙන ස්ථානයේ රටේ කපිලවස්තු නගරයේ වර්ග ශ්‍රාවකයන් මේ අය මහා ශ්‍රාවකයන් මේ අය ආදී වශයෙන් හරියට මේ හෙට සිදුවෙන දෙයක් දක්නාශේ දැන් තිබෙන දෙයක් දන්නා දක්නාශේ කල්ප ශානාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර පසුව අනාගතයේ සිදුවන දෙයක් එක්කෂණයකදී ඒ දීපංකර බුදුදානන් වහන්සේ දැකලයි මේ දෙවිවරණ බුදුන් සමේද තාපසයන්ට දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේටත් එහෙමයි කෝපේ සියලුම බුදුරජාණන් වහන්සේලා සමයි වෙන කිසියෙක් හා සමවන්නේ නැහැ ඒ නිසා අසම සම්සම්මා සම්බුදුරජාණන් වහන්සේට අනාගතේ යම්තාක් තියෙනවා නම් ඒ තාක් දුරට දකින්නට පුළුවන් සීමාවක් අනාගතේ නැති නිසා අනාගත බුද්ධ ඥානයේ පිළිබඳ තියෙන ඒ ප්‍රඥාවේ සීමාවක් ලබන්නට බෑ මෙතකින් මේක නිම වෙනවායි කියලා වර්තමානයේ යම් සාතේනවා නම් පච්චුප්පන්නස්සේ බබ බුද්දස්ස භගවතෝ අපටිහතං ඥානං වර්තමානයේ යම් සා දේවල් තියෙනවා නම් ඒ සියලුම දේවල් පිළිබඳ උන්වහන්සේගේ කිසිම පැකිලීමක් නැතුව දක්නට පුළුවන් ප්‍රශ්නාවක් කින් උන්වහන්සේ සමන්නාගත නිසා ඒ ප්‍රසාතේ පොත්වල දක්වා තිබෙනවා එතකොට අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන කාලත්‍රයේම සියලුම දුක් උන්වහන්සේට එක්ක සමේක දෙදා දකින්නට පුළුවන්. සමාවිදපු දුක, ජාති දුක කුයිතරන්නම් සංසාරේ පුරා විඳලා තියෙනවද? ඒ වගේම උන්වහන්සේට බලන්නට පුළුවන් අනිත් ලෝක සත්‍ය උන්වහන්සේගේ ලෝකවිදෝ ගුණයෙන් දකිනවා ලෝකේ යම්තා තියෙනවා නම් විශේෂක්වලවල් ඒ සියලුම විශේෂක්වලයන් පස්වලවල් දකින්න පුළුවන් මේ ලෝකේ සියලුම සත්‍යයන් යම් කිසි දුකක් විඳිනවා නම් ඒ දුක ඕ විඳින ආකාරය දකින්න පුළුවන් දුකේ තියෙන ප්‍රමාණය මැනගන්නට පුළුවන් අපිට කෙනෙක් දුක් විඳිනවා දැක්කාට පස්සෙ මෙතන දොස්තර මහතේක සිටිනවා අනන්ත ලෙඩ රෝගීන් දෙපේස් කරලා තියෙනවා. ඒ අය විඳින දුක මේකයි කියලා නිකන් හිතා ගන්නට පුළුවන්. නමුත් මේ දුකේ ප්‍රමාණය මේකයි මෙහෙම දුකක් මෙයා විඳින්නේ කියලා කවදාවත් අත්දකින්නට බෑ. එවැනි දුකක් අත්දැකේ නැත්තම්. නමුත් බුදුරජාණන් වහන්සේට මේ ලෝක සත්‍ය අතීතයේ යන්තා දුක් විඳනම් මෙහිම මෙහිම මෙහිම මෙහිම දුක් විඳයි කියලා තේනවා. වත්ත අතීතයේ විතරක් නෙවෙයි අනාගතයේ මේ ලෝක සත්‍යය යම්තා දුකක් විඳිනවා නම් මේ මේ ආකාරයෙන් ජාති දුක් විඳිනවා ජරා දුක් විඳිනවා ව්‍යාධි දුක් විඳිනවා මරණ දුක් විඳිනවා ශෝක පරිදේ දුක් දෝමන සපාසාදී දුක් විඳිනවා අප්‍රිය සංප්‍රයෝග දුක් විඳිනවා අප්‍රිය විප්‍රයෝග දුක් විඳිනවා කැමති දෑ නොලැබීමේ දුක් විඳිනවා තමා විශ්ින් ඇති කරගන්න ලබන දුක් විඳිනවා අන් අය විශ්ින් ඇති කරගන්න ලබන දුක් විඳිනවා ඥාති විශේෂණ භෝග විශේෂණ රෝග විශේෂණ ආදී විශේෂණ වලින් දුක් පීඩා විඳිනවා මැෂින් වඳුරු වඳුරු ආදී වලින් දුක් විඳිනවා සතුරු වඳුරු සාගත පීඩා වලින් දුක් විඳිනවා ඉත් විපර්යාස වලින් දුක් විඳිනවා කාලගුණ විපර්යාසන් වලින් දුක් විඳිනවා ආදී වශයෙන් විවිධ තැන්වල විවිධ සත්‍යයන් විඳින දුක එක ශ්‍රණයකදී දකින්නට පුළුවන්. මේ දුක්ඛය පිළිබඳ ඥානය සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නටවත් බැරි දෙයක්. මේ දුක්ඛය පිළිබඳ ඥානය වෙනස් සම්මා සම්බුදු කෙනෙකුටම සමවන සම්මෙන කිසිවෙකුට අසමවන ඥානයක්. එතකොට මේ ඥානය තුළින් බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය දැක්කේ මෙන්න මේ ආකාරයෙන් කියලා යම් කිසි කෙනෙකුට විස්තර වශයෙන් දකින්නට පුළුවන් නම් අර කලින් බුද්ධානුස්සති භාවනා වැඩ පුද්ගලයා වගේ නෙවෙයි. ඕකේ බුදුගුණ පිළිබඳ දැනුම තීක්ෂණයි ඒ වගේම ගැඹුරුයි. ඒ වගේම පුත්තෝලයි පළස්. සාමාන්‍ය කෙනෙක් නිකන් අරන් අරන් අරන් කිය එච්චරයි. නැත්තම් සියලුම කෙලෙස්වලින් දුරව බැවින් අරහත්ය දුක්ඛ සත්‍ය පරෝපදේශ සහිතව අවබෝධන ප්‍රේශා සම්මා සම්බුද්ධ ආදී වශයෙන් ප්‍රකාශ කරයි. එහෙම ප්‍රකාශ කිරීම හෝ සිටීම නෙවෙයි සමාතන අවබෝධය තමාගේ මනසින් මේවා දකින්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ. මේ ශක්තිය සෑම කෙනෙකුටම උපදවා ගන්නටත් බෑ ඇත්තෙත් නෑ. විශේෂයෙන්ම මාහර කලින් කිව්වා ධවන පඤ්ඤා කියලා වචනයක්. මේ ප්‍රඥාවේ ප්‍රභේද තියෙනවා ධවන පඤ්ඤා, තික්ක පඤ්ඤා, මහා පඤ්ඤා, පුදු පඤ්ඤා, ආශ පඤ්ඤා ආදී වශයෙන්. ඒ විවිධ ප්‍රඥාව සෑම ප්‍රඥාවකින් බුදු දානමාංශය සමන්නාගතයි ඥාන ප්‍රඥාව කියන්නේ වේගෙන් දිව යන්නට පුළුවන් දකින්නට පුළුවන් ප්‍රඥාව. යම් කෙනෙකුගේ සිත තුළ මේ ධවන ප්‍රඥාව මදක් හෝ වැඩි තිබෙනවා නම් ඒ වැඩි තියෙන ප්‍රමාණයට අනුව බුදුරජාණන් වහන්සේගේ ගුණ එක ශ්‍රමයකදී දර්ශනය වෙලා පේනවා. හරියට සියලී හොඳ ඇස් දෙකක් ඇති තියෙනකොට ඇස් පෙනීම ඉතාමත්ම හොඳින් තියෙන කෙනෙකුට ඈතට එකපාරටම බැලුපු ගමන් සියල්ලම දැర్శණය වෙලා පේනවා වගේ. අර ජවන ප්‍රඥාවෙන් කියන ඇති පුද්ගලයාට මේ සියල්ල එක ශ්‍රේණියකදී දකිනවා හිතට අවබෝධයලා පේනවා. ඇස් පෙනීම දුර්වල කෙනෙකුට අපි හිතමු ඈත පෙනීම කොහෙත්ම නැති ඉතාම අඩු කෙනෙක් නම් හුඟාක් ඈත දියක් අඩි 20ක් 30ක් ඈත දියක්වත් හරියට අකුරක්වත් කියලා ගන්නට බැරි තත්ත්වයක් තියෙනවා. එවැනි මන්ද ප්‍රඥාවක් ඇති මන්ද බුද්ධිකායකට නැත්නම් ප්‍රඥාව අඩු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කවුද කියලා දකින්නට බෑ. බුදුරජාණන් වහන්සේගේ ගුණස්වල ගුණස්කන්ධයේ තියෙන අසීමිතත්වය දකින්නට බෑ. බුදුරජාණන් වහන්සේගේ මේ මහා ගුණස්කන්ධයන් සිහිපත් කරන එක බුදුගුණ භාවනාව අසීමිත බුද්ධ ගුණයක්. උන්වහන්සේගේ සියම සම්මා සම්බුද්ධ ගුණය දුක්ඛ සත්‍ය ගැන දකින ආකාරයක් අපි ඔය කියේ ධර්මද්දෝට විස්තර වශයෙන්. අපි හිතමු මාර්ග සත්‍ය දකින්නයි කියන්නේ. උන්වහන්සේ මාර්ග සත්‍යයේ වැටුවේ කෙසේද කියලා බලනවනම් එවැනි කෙනෙකුට තේරෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගත්තාට පස්සේ බුද්ධත්වයේ ලැබෙන තෙක්ම කොයිතරම්නම් පාරමී ධර්මයන් පූර්ණේ කරලා තියෙනවද දස පාරමිතාවන් දස උපපාරමිතාවන් දස පරමර්ථ පාරමිතාවන් කොයි කොයි ආකාරයෙන් පූර්ණේ කරලා තියෙනවද කියන එක දකින්නට පුළුවන් වන්නට ඕන. නිකම් බුදුරජාණන් වහන්සේ මාර්ග සත්‍ය පරෝපදේශයයිතව අවබෝධ කරන නිසා වැඩි නිසා බුදු වුණායි කියලා කියනවා වගේ නෙවෙයි මේ දර්ශනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙන අසංඛ්‍ය ගණන් බුදూరు ඉදිරියේදී මම මනසින්ම මේ බුද්ධත්වයට පැතුවයි කියලා. අතීත පුබ්බ බුද්දේශෝ ධම්මරාජා අසංඛ්‍යා මනසායේව උත්පාන බුද්ධත්ම විපස්සයෙන් ආදී වශයෙන් උන්වහන්සේගේ අපදානය විස්තර කරන විට චරිතාපදානය විස්තර කරන විට උන්වහන්සේ විසින්ම ওই ගාථාව දේශනා කරලා තියෙනවා. බුද්ධ චරිතාපදානයේ තියෙන අපදාන භාගයෙන් මේ ගාථා දැක්වෙනවා. එතකොට අතීත පුබ්බ විද්දේශෝ ධම්මරාජා අසංඛ්‍යා අසංඛ්‍ය ගණන් බුදුගුරු ඉදිවියේදී මනසායේව උත්පාන බුද්ධත්ම විපස්සයෙන් මනසින්ම මම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා. මේ අපේ බෞද්ධයෝ දන්නේ දීපංකර පාදමූලයෙන් පස්සේ මේ 28ක් බුදුරු ලෝකේ පහළ වුණා නේත විවරණ ගත්තා ඔය ඔය ටික පමණයි. එතන බලන්න බුදුවරු 28 දෙනෙක් පහළ වීමට කල්ප සාරාංශක සාරාංශක කල්ප ලක්ෂයක් ගියා නම් බුදුවරු අසංකේයයක් පහළවන්නට කොච්චර කාල පරිච්ඡේදයක් ඕනද? බුදවරු අසංඛේයයක් කියන එක සංඛ්‍යාවකින් දක්වන්නට බැරි ගාණක්. ඔය පොත්වල දක්වා තිබෙන එක ලියලා 0.140ක් ඉදිරියෙන් ලිව්වාට පසුව දැක්වෙන ගණන අසංඛේයය කියලා. එහෙම මම කියවා තියෙනවා කොතරම් දුරට නිවැරදිද මා දන්නේ අපි හිතමු ඒ ගාන හරි කියලා එක ලියලා 0.140ක් ලිව්වාට පසුව එන බුදවරු ගාණක් බුදු වෙන්නට ලෝකේ කොච්චර ඈත කාල පරිච්ඡේදයක් වේ යුතුද ඒ සියල්ලම දැකලා බුදුජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අතීත කුබ්බ බුද්දේශෝ ධම්ම රාජා සංඛ්‍යා මේ බුදවරු අසංඛේයයක් ඉදිරියේ මනසායේ උත්වාන බුද්ධ සම්මවිපත්තේ මම මනසින්ම මම බුදු වෙම්මා මම බුදු වෙම්මා කියලා ප්‍රාර්ථනා කළායි කියලා ඒ කාල පරිච්ඡේදයේ තුලදී උන්වහන්සේ කොයි තරම් ආකාරයෙන් මේ බුද්ධත්වයේ ලැබීම සඳහා කටයුතු සම්පාදනය කරන්නට ඇද්ද එසේ කටයුතු සම්පාදනය කළේ නැත්නම් කවදාවත් මේත විවරණයක් ලබන්නටත් බැහැ දීපංකර පාදමූලයේ එතකොට බුදුරජාණන් වහන්සේ වැඩපු දසපාණිතා දස උපපාණිතා දස පරමර්ථ පාණිතා ඒවා ඊට අමතරව උන්වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයන් කොයිනම් ආකාරයෙන් වැඩුවද කියලා බලන්නට පුළුවන්. එක් අවස්ථාවකදී උන්වහන්සේ ප්‍රකාශ කරන අවුරුදු 80 වයස් සීමාවේදී තෛරුත් හාමුදුරුවන් අමතලා ප්‍රකාශ කරනවා. සාරිපුත්‍ර යම් කෙසේ හතර දෙනෙක් හතර පැත්තෙන් ඉඳගෙන මේ සතර සතිපට්ඨාන ධර්මයන් ගැන අවුරුදු 100ක් එක දිගට එකම ප්‍රශ්නේ නැවත නැවත නොවිමසා දිගින් දිගට මේ හතර දෙනා හතර පැත්තෙන් විමසුවත් මගේ ඒ විමසී සෑම එකකට පිළිතුරු දෙදී යනවා මගේ දැනුමේ සතර සතිපට්ඨාන පිළිබඳ දැනුමේ සීමාවක් නැහැ අවුරුදු 100 ගත වී යවි තවත් එහාට කියන්නට දේවල් තියෙනවා පිළිතුරු දෙන්නට ප්‍රශ්න තිබෙනවා හිතලා බලන්න උන්වහන්සේගේ සතර සතිපට්ඨාන ගැන දැනුමම කොච්චරද කොයිතරම් වඩපෝ ප්‍රඥාවකින්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩි උන්වහන්සේ ඉද්ධිපාද ධර්මයන් කොහොමද වැඩි සම්මප්පදාන ධර්මයන් වැඩි කොහොමද? ඒ වගේම ඉන්ද්‍රිය ධර්මයන් වැඩි කොහොමද? බල ධර්මයන් වැඩි කොහොමද? සත්‍ය බොජ්ජංග ධර්මයන් වැඩි කොහොමද? සත්‍ය බොජ්ජන දම්බද්ධංග ධර්මයන් වැඩි කොහොමද ආග්‍රෂ්ඨාංග මාර්ගයේ ධර්මයන් වැඩි කොහොමද කියලා යම් කෙනෙක් බලනවා නම් ඒකේ සීමාවක් නැති බව දකින්නට පුළුවන් සති සම්බොජ්ජංගේ ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂාමෙන් බොජ්ජංග ධර්මයන් උන්වහන්සේ හා සමාන වෙනත් කිසිවෙක් නැහැ උන්වහන්සේගේ ඒ වැඩි බොජ්ජංග ධර්මයන් හා සමාන බොජ්ජංග ධර්මයන් නැති කිසිවෙක් මේ ලෝකේ නැහැ උන්වහන්සේගේ සම්මා සමාධිය කොයිතරම් දුරට වඩලා තියෙනවද සතිය කොයිතරම් දුරට වඩලා තියෙනවද සම්මා දිට්ඨිය කොයිතරම් දුරට වඩලා තියෙනවද නැත්නම් උන්වහන්සේගේ අට අභිභායතන අට විමෝක්ෂ වෙන ධර්මයන් කොච්චර වඩලා තියෙනවද ඡන්ද සමාධි සමාධි, චිත්ත සමාධි, විරේ සමාධි, දීමන්සා සමාධි වැනි ධර්මයන් කොයිතරම් දුරට වඩලා තියෙනවද? උන්වහන්සේ යම් තාක් දේවල් වැඩි යුතුනම් ඒ සියලුම දේවල් වඩලා තියෙනවා. අභිඥා ලැබීම සඳහා ලැබිය යුතු දේවල් පංචා විඤ්ඤා කල විඤ්ඤා ආදී ධර්මයන් ලැබීම සඳහා වැඩි යුතු යම්තා දේවල් තියෙනවා නම් සියල්ලම වඩලා තියෙනවා. උන්වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කරනවා මහණෙනි විශේෂයෙන්ම අර මේ අවුරුදු 6ක් දුෂ්කර්මය කිරීමේ කාලයේදී වඩපු ධර්මයන් ධම්තා තපස් තියනවා නම් මේ ලෝකේ ඒ තපස් වලින් මම තරම් ඒ තපස් වැඩූ මේ ලෝකේ කිසි කෙනෙක් නැහැ කියලා උන්වහන්සේව ප්‍රකාශ කරලා තියෙනවා දීර්ඝ වශයෙන් දැක්වෙන විස්තර. ඒවා කියනකොට අපිට හිතා ගන්නටවත් බෑ මේ මෙවැනි දෙයක් කරන්නට පුළුවන් සමත් පුද්ගලයෙක් ලෝකේ සිටිනවද කියලා. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි ඒ තරම්ම වීර්යවත් ඒ තරම්ම මේ මාර්ග සත්‍ය වදවැටිය වෙන්න මේ ආකාරයෙන් ටික ටික හරි දකින්නට පුරුදු වෙන්නට ඕන. නිකම් බුදු ගුණ දන්නවයි කියලා ධම්මා සම්බුද්දේ කියන වචනේ කියන්නට පුළුවන් උපමණින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ඇති වූ පමණින් බුදුරජාණන් වහන්සේ දැක්කා වන්නේ බුදුහාමුදුරුවෝ දකින්නට නම් උන්වහන්සේගේ ධර්මයේ දකින්නට ඕනේ යෝ ධම්මං පස්සතේ සෝ මං පස්සතේ මගේ ධර්මයේ යන්තා කෙනෙක් දකිනවා නම් ඒ සාධුවට මා දකින්නට පුළුවන් ඒ පාඩේම ගත්තත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාසව දහස ධර්මස්කන්ධේ හරියට දකින්නට පුළුවන් නම් පොත්වල තියෙන කරුණු කටපාඩම් කරන එක නෙවෙයි ඒවා කියලා මතක තබා ගන්න එක නෙවෙයි ඒක ප්‍රායෝගික වශයෙන් දකින්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කවුද කියලා දකින්නට පුළුවන්. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචාර සම්පන්න සුබත ලෝක විදුවාදී ගුණ තරමක් විස්තර වශයෙන් බලන එක තවත් බුදුගුණ භාවනාවක් ඒක අර කලින් කියපු සෑම බුදුගුණ භාවනාවකට වඩා ඉහළ එකක්. මේනොත් නතර වෙන පුද්ගලයාට වඩා එහාට යන්න පුළුවන් තැනක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන විට ඒ ගුණ කොයි කොයි ආකාරයෙන් උන්වහන්සේගේ සිතවල ජනනය වුණාද කියලා දකින්නට පුළුවන් ශක්තිය මේකනම් කිසි කෙනෙකුට දකින්නට බෑ ඒ තරම්ම ප්‍රඥාවක් නැත්නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ தත්ත්වය දකින්න බුදු කෙනෙක් ඕන නමුත් අපට පුළුවන් ශක්තිය දෙන අපේ ඥානයේ ප්‍රමාණයට උන්වහන්සේ කෙසේනම් මේ ධර්මයන් මේ ගුණයන් අවබෝධ කළාද දැක්කාද කියලා උදාහරණ වශයෙන් අපි හිතමු ආරහන් ගුණය අනහන් ගුණයේදී දෙවියන් වහන්සේ දකින අවිද්‍යාදී අරයන් නැසූ නිසා අරහන්නේ කියන පාඩේ මේ අය අහලා තියෙනවා කියවලා තියෙනවා. උන්වහන්සේ අවිද්‍යාව කොහොමද තේරුම් ගත්තේ? අවිද්‍යාව කුයි ආකාර දර්ශනයක් තුළින්ද නැසුවේ? නිකන් අවිද්‍යාව නැසූ නිසා රහත්නම් කියන කියන කතාව නෙවෙයි මේ. අවිද්‍යාව දැක්කේ කොයි ආකාරයෙන්ද කොයි ආකාර දර්ශනයක් තුළින් ප්‍රායෝගික අත්දැකීමක් තුළින්ද අවිද්‍යාව නැසී සංස්කාර උන්වහන්සේ නැසලා සංස්කාර කියන්නේ මොනවද සංස්කාර උන්වහන්සේ නැසීම සඳහා අනුගමනය කළ ප්‍රතිපදාව මොකද්ද කවර අත්දැකීමක් වලින් උන්වහන්සේ සංස්කාර නිරුද්ධ කළාද ප්‍රතිසන්ද විඥානයේ නැසව උන්වහන්සේගේ අවිද්‍යාදී අරයන් වල එකක් ප්‍රතිසන්ද විඥානයේ ජනිතවන්නේ කෙසේද ඒ ප්‍රතිසන්දි විඥානයේ ජනිත වීමට හේතුපාදක වන කරුණ මොනවාද? මේ හේතුපාදක වන ප්‍රතිසන්දි විඥාන ජනක සමදේ සත්‍ය ප්‍රහාණය කරන්නට මොන මොන සංඥාවන් සමාගයේ සිත තුළ ඇති කරගත යුතුද? මොන මොන ධර්මාව අවබෝධයන් ඇති කරගත යුතුද? මේ ධර්මාව අවබෝධයන් තුළින් කෙසේනම් ප්‍රායෝගික අත්දැකීමක් ලැබීම තුළින් මේ ප්‍රතිසන්ද විඥානයේ ශෛලී යනවාද? මේක දකින්නට බෑ රහත් වෙච්ච නැති කිසිම කෙනෙකුට. කොයිතරම් බුදු ගුණ කටපාඩම් කරගෙන හිටියත් ත්‍රිපිටකයේ මමන්න පෙත් කරගෙන හිටියත් මනපොත් කරගෙන හිටියත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර කර ලෝක ප්‍රසිද්ධ ප්‍රසිද්ධ භාවයට පත් වෙලා හිටියත් අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙලා සංස්කාර නිසා ප්‍රසන්න විඥානය ඇති වෙනවා අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධව කියන එක ප්‍රායෝගික වශයෙන් දෙදක්වත් දකින්නට බෑ රහත් වෙන තෙක්ම. එතකොට එවැනි කෙනෙකුට පමණයි මේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව නැසූ ආකාරය දකින්නට පුළුවන්. උන්වහන්සේ නැසූ ආකාරය 100%ම නෙවෙයි. ඒකෙන් අණු මාත්‍රයක් හෝ අල්ප මාත්‍රයක් හෝ ශේෂ මාත්‍රයක් හෝ දකින්නට පුළුවන්. මේ දැක්ෂණය තුළින් උන්වහන්සේ අවිද්‍යාව නැසූ ආකාරය දකින විට Tamanටම තේරෙනවා මේ මේ විදිහට සිදුුනේ කියලා. ඒ විදිහට ඒ කර්ම දකින්න බලන්න. නැත්නම් උන්වහන්සේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ නිසා සම්මා සම්බුද්ධය කියලා කියන පරෝපදේශ සහිතවම සාක්ෂාත් කළ නිසා උන්වහන්සේ පළමුවෙන්ම නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා. ඒකට අදාළ ධර්ම දේශනා ආදී දේ උපදේශ ආදී ප්‍රකාශ කළා. ඒක නිසා භික්ෂු පේශ භික්ෂු වේශ උපාසක උපාසිකාම මාර්ගඵල නිරෝධ සත්‍ය දැක්කා. පළමුවෙන්ම නිරෝධ සත්‍ය දකින්නේ කොතේද කියලා අවබෝධ කරගන්නට පුළුවන් නම් ඒක විශිෂ්ට ඥානයකින් කළ යුතු දෙයක්. ඉතින් උන්වහන්සේ නිරෝධ සත්‍යය දකින්නට නම් කොයි විදිහට මානසිකාර පැවැත්වුවාද, කොයි විදිහේ අත්දැකීම් ලැබුවද, කොයි ආකාර නාම රූප නිරෝධයන් අත්දැකීම තුළින් මේ නිරෝධ සත්‍යය දැක්කද කියලා ප්‍රායෝගික වශයෙන් දකින්නට පුළුවන් නම් ඒ දර්ශනය තුළින් බුදුහාමුදුරුවෝ දකිනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සතියේ නැත්නම් අභිඤ්ඤේ අභිඤ්ඤාතං තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මනා දේවසෙන් දැක්වූ කොටස විශිෂ්ට ඥානයෙන් දතේද ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දතේ දැක්ක නිසාම ඒක එක කරුණක් ඒ නිසාම බුද්ධයි කියලා කියනවා. මොනවද මේ විශිෂ්ට ඥාණයෙන් දතේද ධර්ම? ඒවා ගණන් වශයෙන් කියනවා නම් දහස් ගණන් කියනවා. ඔය පටිසම්භිදා මන්ත්‍රපාඩයේ තියෙන විශේෂ ඥාණයෙන් දත යුතු ගණන් කරුණු 7600 ගණන් මම ගණනය කරලා බැලුවා කෙටියෙන් 7600 ගණනක් තියෙනවා. විස්තර වශයෙන් බලන්නේ. ඒ එක එකක් ගැන සිතනවා නම් විස්ත ඥාණයෙන් බුදුහාමුදුරුවෝ මේ කරුණ දැක්කා මේ කරුණ දැක්කා මේ කරුණ දැක්කා මේ කරුණ දැක්කයි කියලා කරුණු 7000ක් නෙවෙයි කරුණු 1000ක් දකින්නට කොයිතරම්නම් කාලයක් ඇවිල්ලා කොයිතරම්නම් නුවණක් අවශ්‍යද කියලා කල්පනා කරලා බලන්න. මේ බුදුගුණ අසීමිතයි බුදුගුණ දකින්නට පුළුවන් වන්නේ තරන්න සමාගයේ තම තමාගේ ප්‍රඥාවේ මට්ටමට අනුව පමණයි. නිකං ශ්‍රද්ධා මාත්‍රයක එල්බගෙන සිට බුදුගුණ දන්නවා කියලා පැවැටෙන්න දෙපා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයන් අසීමිත බව තේරුම් ගත යුතුයි. ඒ අසීමිත බුදුගුණ Taman තේරුම් ගන්නට ඕනේ බුදුහාමුදුරෝ මේ ගුණ කොයි කොයි ආකාරයෙන්ද වැඩි කියලා. උන්වහන්සේ දුක්ඛ සත්‍ය පිළිසින දැක්කේ කොයි කොයි ආකාරයෙන්ද කියලා දකිනකොට Taman දුක්ඛ සත්‍ය පිළිසින දකින්නේ. උන්වහන්සේ සමුදේ සත්‍ය ප්‍රහාණය කළේ කීපේ ආකාරයෙන්ද කියලා දකිනකොට Taman සමුදේ සත්‍ය ප්‍රහාණය කරන්නේ. උන්වහන්සේ මාර්ග සත්‍ය වැඩි මේ කොයි කොයි ආකාරයෙන්ද කියලා ඒ මාර්ග සත්‍ය වැඩි ආකාරය තමා ප්‍රගුණ කරනවා නම් තමයි නොයි මාර්ග සත්‍ය වඩන්නේ. උන්වහන්සේ නිරෝධ සත්‍ය දැක්කේ කොයි ආකාරයෙන්ද කියලා දැකලා ඒක අත්දකිනවා නම් තමයි නිරෝධ සත්‍ය දකින්නේ. ඒක නිසා උන්වහන්සේගේ ගුණයන් තමගේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන් නම් ඒක තමයි නියම බුදුගුණ භාවනාව. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු විද්‍යාසං සම්පන්න කියලා චරණ ධර්ම 15ක් තියෙනවා. විද්‍යාව කෙසේද? ඒ චරණ ධර්ම බුදුහාමුදුරුවෝ තියෙන ගාව තිබුණ බුදුහාමුදුරුවෝ ගාව තිබුණා ඒක වෙනම දෙයක්. නමුත් තමා ඇති කරගන්නවා නම් ඒ චරණ ධර්ම අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ භාවනාවක් කළා වෙන්නේ. උන්වහන්සේගේ ධර්ම තියෙනවා ශ්‍රිය සතිය තියෙනවා සමාධියේ පළවෙනි ධ්‍යානය ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ ප්‍රඥාව තියෙනවා ඉන්ද්‍රිය සංවර ශීලය තියෙනවා ප්‍රාථමික සංවර ශීලය තියෙනවා භෝජනීය පමන දැනීම තියෙනවා නදාග්‍රියාම යෝගය තියෙනවා ඒ වගේම හිරියොත්ප්ප ධර්මයන් තියෙනවා මේ ආදී චරණ ධර්ම තියෙනවා මේ චරණ ධර්ම තමනුත් ඇති කර ගන්නවා නම් අන්න ඒකයි නියම බුදුගුණ භාවනාවක් වන්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ සමාධියෙන් අග්‍රයි සීලෙන් අග්‍රයි සමාධියෙන් අග්‍රයි ප්‍රඥාවෙන් අග්‍රයි විමුක්තියෙන් අග්‍රයි විමුක්තිනාන් දර්ශනයෙන් අග්‍රයි කිසිම කෙනෙක් හා සම කරන්නට බැරිම නොවන ආකාරයෙන් අග්‍රයි ඒක නිසා උන්වහන්සේගේ සීල ගුණය ගැන සිහිපත් කරන විට ඉන්ද්‍රිය සංවර සීලය උන්වහන්සේ මේ විදිහට පවත්වාගෙන ගියේ කියලා සමුණුත් ඉන්ද්‍රිය සංවර සීලය අනුසාර කරනවා නම් ආජීව පාරිශුද්ධ සීලයේ ආරක්ෂා කිරීම මහසේ මෙලෙසනේ කියලා ආජීව පාරිශුද්ධ සීලයේ සම්මත ආරක්ෂා කරනවා නම් ඒ වගේම සත්‍ය සම්නිත්‍ය සීලයේ සිව්පසේ පරිභෝග කරන විට ඇති කරගත යුතු සීලය මේකයි කියලා සමුනුත් ඒක ඇති කරගන්න ඕන උපසම්පදා භික්ෂුවට නම් ප්‍රාථම ප්‍රසංවර සීලය උන්වහන්සේ ආරක්ෂා කළේ මෙලෙසයි කියලා තමනුත් ඒ සීලය ආරක්ෂා කරනවා නම් ඒකයි නියම පිළිගුණ. දී කෙනෙකුට නම් ප්‍රාථම ප්‍රසංවර සීලය නෙවෙයි අඩු වශයෙන් පංච සීල ධර්ම පහ ඒ ගුණ පහවත් එකතු කරගන්නට බලන්නට ඕනේ. උන්වහන්සේගේ සමාධිය ගැන කල්පනා කරනවා නම් උන්වහන්සේ අනිමිත් සමාධි වැඩනවා අපනිත වර්මාදි වැඩනවා ශුන්‍යත සමාධි වැඩනවා මේවා වැඩි කොහොමද කියලා තමනුත් වඩනවා නම් ඒකයි බුදුගුණ භාවනාව. උන්වහන්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රූපාවචර ධ්‍යාන ලැබුව ආකාසානං ඡාත්න විඥානං ඡාත්න අකින්චඤ්ඤාත්න විසඤ්ඤාන ආසඤ්ඤාත්න ආදී අරූපාවචර ධ්‍යාන ලැබුවා මේවත් Taman ලැබනවා නම් ඒකයි නියම බුදුගුණ භාවනාව. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයන් සමාගේ ජීවිතයට සමාට හැකි පමණේ සත්‍ය ප්‍රමාණයෙන් එකතු කරගන්නට පුළුවන් නම් ඒකයි මා කියන බුදුගුණ භාවනාව එලෙසින් බුදුගුණ භාවනාව වැඩි යුතුයි කියලායි මම අවවාදන් සාසනා කරන්නේ. එලෙසින් කිරීමෙන් තමයි අපට පුළුවන් වන්නේ බුදුගුණ භාවනාව වැඩිම තුනේ සියලුම ධ්‍යාන ලබන්නට. අපට පුළුවන් වන්නේ සියලුම මාර්ගඵල ලබන්නට, සියලුම ආශ්‍රය ධර්මයන් ශේකරන්නට පුළුවන්, නියත වශයෙන්ම ශේකරන්නට පුළුවන්. මම නිර්භයව ප්‍රකාශ කරනවා බුදුගුණ භාවනාව නිසි පරිදි හරියට වැඩුවා නම් පොත්පත්වල දැක්වෙන උපචාර සමාධි මාත්‍රයේ 因为。 බුදුරජාණන් වහන්සේගේ අරූපාවචර ධ්‍යාන රූපාවචර ධ්‍යාන ආදී ධ්‍යාන සමන් වඩලා බලන්නට ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේට සීලස්කන්ධෙන් අග්‍රයි සමාධික්කම්යෙන් අග්‍රයි කියලා ඒක ගැන සිහිපත් කර කර හිටපු කෙනාට සමාධි මාත්‍රයක්වත් වැඩින්නේ නැහැ. සමාධිය වැඩිවීමට උපකාරයක් වශයෙන් මොකද ටිකක්සිට එකඟ වෙවි. හැර වෙන දෙයක් නැහැ. නමුත් තමා ඒ ධර්මයන් වඩනවා නම් ඒ තුළින් තමයි නිවන් ලබන්නට පුළුවන් වන්නේ සමාධිය ආදී ධර්මයන් වඩන්නට පුළුවන් වන්නේ. උන්වහන්සේ මාර්ග සත්‍ය වැඩුවා ආකාරය දැකලා අපි දුන් සත්‍විස් බෝධිපාශික ධර්මයන් කියලා. උන්වහන්සේ සතර සත්පත්තහන් ධර්මයන් මේ මේ විදිහටයි වැඩි මමත් මේක වඩනවායි කියලා සමුනුත් වඩනවා ඒකයි නිය බුදුගුණ භාවනාව. දැන් මේකට තේරෙන්නට ඕනේ බුදුරජාන් වහන්සේට කරන්නට තියෙන ඉහළම පූජාව ඉහළම බුදුගුණ භාවනාව. උන්වහන්සේගේ ගුණස්කන්ධයන් සමාගයේ සංසාරයේ තුල ඇති කර ගැනීම බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රතිමාවක නැහැ නැත්නම් විද්ද ස්ථානයක නෑ තමාගේ හදවත තුළ වැඩ සිටින උත්තමයන්න් වහන්සේ කෙනෙක් බවට පත් කර ගත යුතු වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ තමන්ගේ හදවත තුළයි. එනිසා ඒ ආකාරයෙන් කටයුතු කරන්න බලන්නේ ඒ කටයුතු කිරීම තුළින් මේ ඇටත් නිවන සංසේමට වාසනා ශක්තිය උදා වෙනවා. එතෙසේම වේවා කියලා ආශිර්වාදනය කරමින් කාල වේලා එක්ව ඉක්මනිය නිසා මේ දේශනාව මෙතනින් නිම කරනවා. දෙවියන් අපි පින්දෙමු ආකාශත්හාදි පවින පාඩේ කියමු. ආකාශත්හාදි බුම්මත්හා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හාදි බුම්මත්හා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආපාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනේකං විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන් හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු මේක ලෝකසල් ශක්තිය මේ ඇතත් නිවන සරසීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන ශීලස්ස නිත්‍යං උද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සතං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ වච අතෝ නිබ්බාන සම්පත්තේ නාතේ සමිඤ්ජතු සෝපත්තේ වානිවස් ලැබේවා